2008 ජූනි මාස 18 වෙනි දින තම භාවනා දිවියේ 41 වන වසර සමරන ගරු කොට්ටාවේ සුමන හිමිපාණන් වහන්සේට ප්‍රතිපත්ති ශාසනහිත යෝගාවචර සංගමයේ ඇතුළු දායක දායකවන්ගෙන් කෙරෙන අභිවන්දන පූජාවයි මේ ගරුතර හිමියනි ඔබ වහන්සේ සසර කතරෙහි අතරමං වී සිටි අප එයින් මුදවා නිසිමඟ පෙන්වමින් දහම් අමාසුවය කරා යොමු කළසේක. මිනිසුන් නොවිඳින අමරණීය සැනසුම් සුවය සොයායන අභිමංගල ගමනට අපද එක්කර ගැනීම පිළිබඳ අද අපි ප්‍රීති ප්‍රමෝදයට පත් වී සිටිමු. ඔබ වහන්සේ වදාළ සරල සුගම දහම් හඬ දහරාව තවමත් අපගේ හදවත් තුල දෝංකාර දෙමින් ගලා යන්නේ. ඕනෑම ගැඹුරු ධර්මයක් සරල බසින් දේශනා කොට අවබෝධ කරවීමේ හැකියාව ඔබ වහන්සේට සහජයෙන්ම උරුම වී ඇතයි සිතමු. ඔබ වහන්සේ වර එක අපට පිය කෙනෙක් වෙනසේක. වර එක මව් කෙනෙක් වෙනසේක. වර එක පරම හිතමිතුරෙක් වෙනසේක. සසර වසනාතුරාවට ඔබ වහන්සේගේ සිසිල් සෙවණෙහි වාසය කිරීමට වාසනාව උදා වේවායයි අපි ප්‍රාර්ථනා කරමු. එදා නරියන්ගේ හූහඬින් දෙවනක් වූ සම්බෝධි යෝගාශ්‍රම භූමියෙන් අද ඔබ වහන්සේගේ මියුරු දහම් හඬ දහරාව ගම්දනව් සිසාරා සමස්ත දිවයින පුරා පැතිරී යන්නේ. තම ජීවිතයේදී මුහුණ දුන් සියලු කරදර බාධක සිඳ බිඳ දමා ඔබ වහන්සේ ජයස්තම්භය කරා වැඩියසේක. මලට ඇදෙන බමරුන් මෙන් සදහවත් ජනයා ගුණ සුවඳින් සුවඳවත් වූ ඔබ වහන්සේ වෙත වැල නොකඩී ගලා එන්නේය. ඔබ වහන්සේගේ ගුණ සවරණ කලෙහි අපගේ දෙනුවනින් නිරාංශ සතුටු කඳුළු රූරා ගලා හැලෙන්නේය. 2008 ජූලි මාස 18 වෙනි දින භාවනා ජීවිතයේ 42 වන වසරට පාතබන ඔබ වහන්සේට අපි දිගාසිරි පතමු. ඔබ වහන්සේ තෙරුවන් ගුණ බෙලෙන් ශතවර්ෂාධික කාලයක් යෙහෙන් වැජබෙත්වායයි අපි ආශිංසනය කරමු. අප කෙරෙහි අනුකම්පාවෙන් මේ භක්ති ප්‍රණාමය පිළිගනු මැනවි. Oh.